ධර්මය අවබෝධ කළාම මැරෙන දුරාවට මැරෙන දුරාවට කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙනම් හිතලා බලන්න යම් කිසි දුරේ ධර්මය අවබෝධ වෙච්ච කෙනෙකුට කසාද බඳලා දෙන්න තියෙනවනම් මොනතරම් වාසනාවක්ද කියලා. ඒ වගේම දැනු දරුවෙකුට ධර්මය අවබෝධ කරපු කෙනෙකුට තමගේ සාන්තිය කරගන්න පුළුවන් නම් මම හිතන්නේ සංසාර භවයේදී කරපු ලොකුම වාසනාවෙන්න තියෙන්නේ. නිවනට හැරුණා. ප්‍රශ්නෙලද ජීවත් වෙන හැමදාම ආදරෙන් ජීවත් වෙනවා. මොන කවුරුන් හැමදාම ආදරෙන් ජීවත් වෙනවා. ජීවත් වෙනවා නම් ඒ ධර්මය අවබෝධ කරගන්න. දෙන්න. එක්කෙනෙක් අවබෝධ කරලා යන්තම් අරගෙන යන්න දෙන්නම අවබෝධ කරන කවදාකවත් ප්‍රශ්න නැහැ. එක්කෙනෙක් අවබෝධ කරගත්තොත් අන්න යාර අවබෝධ නොකරගත්ත එක අපාගත වෙනවා තප්පරෙන් තප්පරේට. ඇයි? කාටද බයින්නේ? අපේ මෙතන ඉන්නවා දෙන්නේ. පිළිනියා ධර්මය අවබෝධ කළා. මොකම සාන්තයි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක ධර්මයි. තථාගතයන් වහන්සේ සරණ ගිහිල්ලා උන්වහන්සේගේ ධර්ම මාර්ගය යනවා. ගෑනු කෙනා ධර්මය අහන්නේ නැහැ මොකද නම් ධර්මයට බයිනවා මේ මනුස්සයාට බයින්නොත් ගැව්වොත් මොනවා හරි කළොත් කන්න බොන්න දුන්න නැත්නම් මොනවා හරි අඬන් තේස්සම් කළොත් මේවා ඒව කරන්නේ කාටද කාටද තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක ධර්මයකට මේ විපවද්දනේ කරා දවසින් දවස කොහෙද යන්නේ කවද එන්නේ නැහැ පුළුවන් දෙයක් නෑ දෙන්නේ කතා මම කතා කරන්නේ හින්දු සේලයකට ගල් පර්වතේ සිරපාක් උදවන එකපාරට. ඈ? කළු ගල් පර්වතයක හින්දු සේලයක් මෙහෙම අරන් ගියයි කියලා. සිරපාක් ඉඳ ගන්නවද? නෑ. හතන් මලාපයක් දිගේ හතන් මලාපයක් උසයන් මලාපයක් පරද. කොටි ගල් පර්වතයේ දෙන්නක ඕක අවුරුදු 100කට වතාවක් යනකොට හින්දු සේලයකට ගෙවෙන්න. අවුරුදු ගණන් ගැන ඉවර කරන්න පුළුවන්. පුළුවන්. එන ඔබ අපායට වැන්නොත් ගන්නම තමයි අමතක කරන්න එපා. අපායට යන ලද නතරින්. සෝතාපන්න වෙන්න උත්සාහ කරන්න. ඔබ සෝතාපන්න වුණොත් කන්න වෙන්නේ නැහැ. ඔබ සෝවාන් ඵලයට පත් වුණා නම් කන්න වෙන්නේ නැහැ. නැත්තම් කන්න වෙනවා. අපාගත වෙන මාම කනුම් බල ගන්න දෙන්නේ නැහැ. චතුර්ථ පායේ හිත විප්පමුක්ත හතර පායෙන් හදාතු මුදා. නැතේ ගමන් අට්ටමන් ආදී ආයි අටෙලි භවය එයාට නැහැ. ඒ භව හත තුලදී එයා නිවන් දකිනවා. හත හතම දුක් වෙනවා. ගනු දෙන සියල්ල සමාප්ත වෙනවා. බුද්ධ කාලෙ වෙච්ච ලොකුම ගනු දෙනවා කියන්නේ. හිතනවා ඕගොල්ලන්ට මොන වෙයිද කියලා. මුගලන් මහරහතන් වහන්සේ ගැන අහලා තියෙනවා නේද? මුගලන් මහරහතන් වහන්සේ ගැන අහලා තියෙනවා නේද? අහලා නැත්නම් අදාද මහන්න. නිල් පාටයි නේද? පංගල් වෙනකොට නිල් පාට ඇයි? නෑ මිනිස්සු කියනවා මොනසේක තමයි හොරු මිනින් මුටි කාරණේ තමයි නිල් පාට රැඳලා තියෙනවා. මොන බොරු නටහයි. උන්වහන්සේ නිල් පාට නෙවෙයි උන්වහන්සේ කළු පාට. මේ කළු පාට තියෙන්නේ අන්න ඒ වගේ. මේ තමයි කළු. ඉතින් අම්මගේ විදිහට තමයි මේ විදිහට තමයි කොටස්. හරි. මේ හැම වෙලේම කියන්නේ මොකටද? යහවි යහවි යහවි යහවි මේක අවශ්‍ය කරගන්න. මොගලන් මහරහතන් වහන්සේ දවසක් කුටි වැඩේ. මොගලන් මහරහතන් වහන්සේ කියලා කියන්නේ කවුද ඉස්සර දැනගමුකෝ. කවුද? බුදුහාමුදුරන්ගේ දුක්ඛිත ශ්‍රාවකයා. දෙවලි ශ්‍රාවකයා. අනුරවදිනමගේ දෙවියන්. පළවෙනියා තමයි පින්වත් සාරිපුත්‍රයන් වහන්සේ. ඥානවන්ත නතර අග්‍රස්ථානයේ ධර්ම සේනාධිපති. ඉදිරියට මහරහතන් උන්වහන්සේ ගුණ අනන්තයි අප්‍රමාණයි. ඊළඟට ඉතින් මොකද කරන්නේ? මොගලන් මහරහතන් වහන්සේ. මහා මොගලන් වහන්සේ ධර්ම පුරෝහිත. 이르දි සතුන් අතර අග්‍රස්ථානයේ උන්වහන්සේ හා ඉරිදියේ සමානෝනේ මේ මේ මේ සමානහා වැඩි උනේ කවුද? අවුරු විතරද? තථාගතයන් වහන්සේ විතරයි. අනිත් කිසිම රහතන් වහන්සේගේ උන්වහන්සේ ඉරිදියේ පාන්න ඉරිදීම ඉරිදියේ පානවා කියන්නේ ඉරිදී ඉරිදීම කියන්නේ ඒක දේවල් කරනවා මැජික් වගේ දේවල් කරනවා. උඩින් යනවා, වියකින් යනවා, සුරිදෙනවා, පොළොවේකින් ගින්නනවා, මේ මහ පොළොව අතට ගන්නවා. උන්වහන්සේගේ බලය කොච්චරද කියනවනම්. තවද දිව්‍ය ලෝකෙට ගිහින් වැඩි වුණා. බුදුහාමුදුරුවෝ සම්පදේ දන්නේ දිව්‍ය ලෝකෙට වැඩිය තමයි දිව්‍ය ලෝකෙ නඳුන්නේ බුදුහාමුදුරුවෝ වැටෙනවා සම්පදේ දන්නේ බුදුහාමුදුරුවෝ දිව්‍ය ලෝකෙට වැඩිය කියලා. හතරේ මේ විද්‍යෝත්සාහය විද්‍යෝත්සාහය කියන එක හතරේ වෙන මාළිකා. ඉතින් ඒකේ ඉඳන් හතරේ වෙන වැඩ කරගෙන ඉන්නවා. දැන් නඩුව එළියට එන්නේ නැහැ. ඊට පස්සේ ස්වාමීන් මම ගිහින් කතා කරන්නේ. ආ බගුලන් ගිහින් ගිහින් කතා. බුලන් මහරහතන් වහන්සේ එතන බලනවා. මේ කකුල් මාපරණ ගින්නේ පොඩි කටුවක් දැන් හඳු විද්‍යෝත්සාහය. ඉතින් පහේ බෙදන්න පටන් ගත්තා මේ විදියට. හතරේ බාහිර බලන එක කවුරුනේ ඇවිල්ලා ඉන්නේ කියලා. විජේසහර සක්කරේක විමලෝක නොක්කා එයාගේ එයාගේ මා පොඩි මානේ මේ බෙදරුම්ගේ අවුරුදු පාය මේ මොකද සතුලි මාවට ඉදිරි පොඩි කට්ටුවක් දාන ඒ තරම් යුද්ධ සම්පන්න වෙනවා උන්වහන්සේලා කුටිය වැඩ ඉන්නකොට හොරු ටිකක් ඇවිල්ලා වට කළා හොරු බරගානක් ඇවිල්ලා උන්වහන්සේ කුටිය වට කළා කැලේ උන්වහන්සේලාට හොරු ටිකක් වට කරගෙන ඉන්නවා මේ වට කරන්න හේතුව තමයි මේ උන්වහන්සේ ඉන්දිය පහල රිනිසුම් ගොඩාක් බුදුදහමට ලම්බ කරනවා විදුල ධර්මාවෝලේ ලබා දෙනවා. මේක ලොකු ප්‍රශ්නයක් අනිත් ආකාරයෙන්ද. අන්‍යකට කියන්නේ. අන්‍යකට කියන්නේ මොකද? කලේ මේ කළු මහල ඉන්නකම් මේක හරියන්නේ නැහැ. කළු මහල ඉඳලා මොනවාද අපතන අනිසාරයකට. මේ කළු බුදු මහල මම කියන්නේ. එහෙනම් මම කළු ඒකයි. අර ශ්‍රද්ධාව නිසා නිල් පාටින් ඇඳලා තියෙන්නේ. පොරු හරි නිසා නෙමෙයි. මේ කියන්නේ මම නමුදි. ඊළඟට මොකද මරන්න ඕනේ දුන්නා. පොරුන්ට. පොරුන්ට කිව්වා අර ආවල් නිසා මරලා ගන්න. මෙතන දෙන්න. පොරු ආගලා ඉන්නා. උනාද නළුවා ඔරු වට කරලා ඉන්නේ දැන් මාව මරන්න හැදන්නේ මුන්ද මේ පාප කර්ම කරන්න දෙන්න බෑ යතුරු හිලි සිංහල ගියා කුඩා ශරීරයක්ම වාගෙන යතුරු හිලි සිංහල ගියා දෙවෙනි දවසේ භාවනා කරනවා ආයෙ වට කරලා ඇවිල්ලා දෙවෙනි දවසේ සිංහල ගියා තුන්වෙනි දවසේ භාවනා ආයෙ වට කරලා ඒලා උන්වහන්සේ බලුව මොකක්ද මේ ගන්න දෙන්නේ අන්න ඒ බලපෑනායි උන්වහන්සේ දැක්කා මම බුද්ධ කාලක ධර්ම පුරාණ ඉස්සෙල්ලා ඒ කියන්නේ අග්‍ර අග්‍රස්ථාවක තනතුරු සඳහා පෙරුම් පුරන්නත් ඉස්සෙල්ල පාන්නේ. අම්මා තාත්තා දෙන්නා. අංග දෙමාපියෝ දෙන්නේ කිව්වා. මොනවාදේ අම්මයි තාත්තයි අංගයි. බොහොම ආදරෙන් නම් උපස්ථාන කරගෙන හිටියා. ඒ ඉඳලා ගිනාව ගෑන්නේ. මේ ගෑනිත් බොහොම ආදරෙන් මෙලකට පළවෙනි දවස් ටිකේ උපස්ථාන කළා. ඊළඟට මොකද මේ මසලයාවෝ මේ කර්මය කරන්න මේ අන්‍යෝ දෙනකොට හැමදාම හලකන්න සම්දුරියන්නේ බලනවා මේ විකාරයන්නේ. ඔන්න ඉන්න මරලා දාමුයි ඉතින් ඉවරනේ වැඩි අර්ථනරන්නේ නැති කාලය මේසුන් හිතේ තරම දරනු වෙනවා අර ඉන්ජෙක්ෂන් ගහලා මරන්නේ මේ මේවා කරලා මොකද සෝදන ආලන්තරී පාප කර්ම කරගෙන ඒ කාර්යම අපල්ලට නේද ડોක්ටර් අනුමැතිය දීලා තානේ අම්ම දුක් විඳිනවා ගහන ඉන්ජෙක්ෂන් ගහන පයින්ට මර පටන් ගාලා මේ මොනවා කරන්නේ නිකන් උගෙද වැටෙන හොලක් තමයි අහසරි පාප කර්ම හරි දුක හරි දුක නොදැන කරගන්න පාප කර්ම වල මහින්දා අරගෙන ගියා කැලේකට. අම්මේ අපි යන් අහවල් දිහා. අර අම්ම දෙමාපිය දෙන්නව අරගෙන ගිහිල්ලා. කැලේ මැද අරගෙන ගිහිල්ලා. අන්නේ අම්මේ අපිට හොරු ගහනෝ හොරු ගහනෝ කිය කෑගලා. අර අම්මවයි තාත්තවයි දෙන්නත් විදිහට කොල්ලකින් ගලහම නෑවා. ආනන්දයේ පාපකරණු දෙකක් කළා මම මෙරුවා පියාඹනවා. ඒකට අවීචමා නරකාදී අන්ධ දුක්. මේ එතකොට මේ මුගලන් මහරහතන් වහන්සේ වෙන්නේ කියලා හිතලවත් නෑ. දැන් ඔබ ඉතින් ඉතින් ඉතින් ඔබ ඒක නම් දේවල් කරලා තියෙනවා. ඒක ඔබට දීපෙන්නේ නැහැ. ඒවා විඳින්න අපි නැත්තම් මොකද කරන්න ඕනේ? ඉක්මනට නිවෙන්න. ඕක කරලා අරිච්චි මම නරකාදී දුක් විඳලා විඳලා විඳලා විඳලා විඳලා විඳලා ආවිදිනවා. ආයි මනසලෝගේ අංග දුක් කියලා දැන්නේ උත්තමත්වයටපත් වෙලා. අරහත්ත්වයටපත් වෙලා. සතාලකයන් මානසික දුක්ඛික සාරකය වෙලා. අපි තනතුරකදී ඉන්නේ. දුක්ඛික සාරකය වෙලා. එම්මාද දැක්ක මේ කොන මේ පරිසම් දෙන්නේ යන්නේ. කොච්චර කරත් මට මේකෙන් බේරෙන්නේ බෑ. උන්වහන්සේ කිව්වා. අර සොරු අර දොර කඩාගෙන ඇවිල්ලා උන්වහන්සේ ඇට කෑලි කෑලි යනකම් සොල්ලගෙන් ගාලා තියෙනවා. ඇට කෑලි කෑලි යනකම්. ගහලා ගහලා ගහලා ගහලා මේ මේ ඇට කෑලි කෑලි වලට කැඩලකම් ගහලා මලක් මිලිකල යන්නේ. උන්වහන්සේ අරහත්ත්වයේ බලයෙන් අර ශරීරයත් ඇදගෙන බුදුහාමුදුරුවෝ ගාවට ගියා. ත්‍රිසත් තියෙනවා සසංගතයන් වහන්සේට කලින් පිරුවම් පානයි. තුන්වන්තර නොකිය පිරුවම් පාන්නේ. අර ඇට කැඩිලි කියන හරියද? ඔබගේ ඇට කැඩි කැඩි නේද ඔබට පොර දෙන්නේ හරියද? අරහත් වෙන්නේ නැහැ. අරහත් වෙන්නේ. අරහත් ගමෙන් අරගෙන ඉවරසන්න වෙනවාකට කියලා දිනුවක් කරනවා. ඔගොල්ලෝ රජුන් ලකිනේ මේක උන්. ඔගොල්ලෝ රජුන් කියන්නේ බුදුහාමුදුරන්ව සංඝයාමඳලා බොහොම ආදරේ කෙනෙක්. ඒ දිහා උත්තර දෙන්නේ. අල්ලකල්ල ගෝමේ හොරු ටික. මහා මල්ලකල්ල. මේ හොරු ටික තදාරුමක මේ තමයි කෙරුම් දීගේ ඉඳන්දී කරපුරු ගැන්න මේක අවුනා. අල්ලගත්ත වෘතික ඔක්කොම. අල්ලගෙන ඉවරලා දුන්න දඬුවම. මේ දක්වා පොළවේ ගිල්ලලා. එතතුම් නගතු නගුලෙන් පීසා පන්සුව බෙලි කඩලා යනවා. ඒ තරම් දරු දඬුවම් දුන්නා. ඒ හතර වෙනවාලේ. ඒ හතර වෙනවාලේ. සතුකාරයට විදිහ වෙනවා. වෙනවා වෙනවා. වෙනවා. එතතුම් නගතු නගුලෙන් පීසා මිසුව බෙලි කඩලා යනවා. මෙතන දුරක පොළේ දිස්සකට වෙන්නේ නැහැ. අතුම් බදලා ඉන්නේ නඩුනේ. ඉරලයි. අපට අතෙන් නඩු ඉරලයි. අර ගන්න කරු කවුද බැලෙන්නේ? අතුලේ බැලෙන්නේ නඩුනේ. නේද? කෑලි කෑලි වල දැනෙනවා. කපයි කෑලි බෙලි කෑලි නේද? ඕක බුදුහාමුදුරන් ආරම්භ බුදුහාමුදුරුවෝ පින්වත් මහරජා. හොරු මෙච්චර දරුදුනේ. හොරුන්ගේම වරදක් නෙමෙයි. මෙතන මුගලන්ගේ වරදක් නෙමෙයි. මුගලන්ට මුගලන් කරපු මහා පාප කර්මයේ තොලක් පරිසම්බින්න තමයි ඔය බොරු උත්තර දරුණුන්. ඒක නිසා ඔය දඬුවම නිහින් කරන්න කියලා බුදුහාමුදුරුවෝ ඉල්ලීමක් කළා. මේ ගනුදෙනු නෙමෙයිද තියෙන්නේ. එකින් එක දෙකින් එකට ගනුදෙනු නෙමෙයිද තියෙන්නේ. තව කතාවක්. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගැන අහලා තියෙනව නේද? මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගැන. මට හරිම කනගාටුදායක දෙයක්. සුපර්මෑන් ගැන අහලා තියෙන අපේ ඉන්නේ. සුපර් හීරෝස් ගැන අහලා තියෙන අපේ මිනිස්සු ඒ උත්සමය ගැන දන්නේ පිළික මහා වාසනාව අම්මා තාත්තා දන්නේ පිළික දරුවෝ කොහොමද උන්වහන්සේලා ගැන දන්නේ නැතිව මේ යන්නේ ගමනේ මේ වැඩක් තියෙනවා මහා රාත මහරහතන් වහන්සේ රූපේ බුදුහාමුදුරුවෝ වගේ එක පාට දෙන්න එක දැන ඉඳන් අඳුන ගන්න බෑ කවුද බුදුහාමුදුරුවෝ කියන්නේ කියලා දෙවිස් මහා පුත් ලක්ෂණ නම් නැති අය ඒ තමයි එක වගේ දෙයක්. ඒ මහා රාත මහරහතන් වහන්සේට බොහෝම දෙන්නට ගමින් කුරුපල්ගමේ හිටපු උපාධිකාවක් හිටියා. වයසක අම්ම කෙනෙක්. පුත්‍රක් මේෙන් උන්වහන්සේට අනුපස්ථාන කරා. හැමදාම ඒ අම්මා මොන හරි ක්‍රියාවෙන් වුණා උන්වහන්සේ කාලවලදී උන්වහන්සේට පූජා කරා. නවසක් මේ මේ ආච්චිම්ම දැක්කා කෙනෙක් වදිනවා මේ මහාකාශ මහා ධර්මාන්තේ වදිනවා කියලා හිතාගෙන ගෙදර හරියටම තිබ්බ එක කැවුමයි. ඒ කැවුම අර පාත්‍රයට පූජා කළා. අර ආපු ආවුදුරුව වැඩියා ආයෙ පිටිපස්සේ අර වගේ මහාඳුර කෙනෙක් එනවා. මෙයා හිතුව අයියෝ මම මේ වෙන කෙනෙකුට මේ දීලා තියෙන මෙන්න ආමරමුන් මේ මගේ නිවන අර ආමරුද ඇන්නේ ඉන්නේ. දුවගෙන දුවගෙන ගියා අර කවුද මේ ඉස්සරහා වදින්නේ? බුදුහාමුදුරුවෝ. දුවගෙන දුවගෙන ඉන්නසන්නේ ආමරුනේ ආවනේ පොඩ්ඩක් කිව්වා මැරදිලා මේ ධානේ දුන්නේ කියලා. ඔය ඇවුමා පවු දෙන්නේ කියලා ඉන්නවා. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ මොකද්ද මේ කතාව මේ ඉස්සලා අහලා තියෙන ඇති. නමුත් මේ ටික අහලා නැති වෙන්න ඕනේ නේද? මොකද හරේ නෙමෙයි කියන්නේ, ප්‍රොස්පෙලි කියන්නේ. අර දෝරියක් නේ. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ කියනවා. මේ ලෝකේ මම තරම් දාන දීප කෙනෙක් නෑ. දාන පාරමිතාවන් පිරුවන ඒ පිරුපු අතර අග්‍රස්ථානයේ මම ඉතින් මේකේ අද මෙයා මගේ මේ දීපු දානය ආපහු ගන්නේයි. බුදුහාමුදුරුවෝ බැලුවාම නැක්කා. මේ සාරා සංගේ අල්ප ලක්ෂය තමයි. බත් හැන්දක ප්‍රමාණයක්වත් මේ ගෑනු එක්කනට බුදුහාමුදුරන් දීලා එහෙනම් ඒ ගෑනු කෙනාගේ දාණය බුදුහාමුදුරන්ට හිමි නෑ. උන්වහන්සේ මොකද කළේ? සත්‍ය ක්‍රියාවක් කළා. අනිකුත් ආහාර නොපෙනීවා. කෑම විතරක් පෙනීවා කියලා. එයා පාසලේ දරුවා කෑම විතරයි දෙන්නේ ගත්තා. අරගෙන ගිහිල්ලා කාශ්‍යප මහ රහතන් වහන්සේට මෙතු. උන්වහන්සේ ඒක දැක්කා. මම නිසා වගේ උරුපේරයන් මාන්නක වෙච්ච අපායෙ කියලා. එදායින් පස්සේ උන්වහන්සේ ආරණ්‍ය ගතුණා. උන්වහන්සේ ආයි වැඩි කතා කරනවා නෙවෙයි කියන්නේ. ඒක ලොකු කතාවක්. ඇඳින කතාව කියන්න හොඳ නෑ. පිරිමිනේ කියන වචනේ කතා කරන තරම් මම තමයි ශක්තිමත් නේ. මොකද මේ නසවත් දෙන්නේ රුපී කියන මාර. අපේ කියන නසවත් අපේ උදාහරණ කරින්නේ කියලා. ඔව්. අමුදෙන් විතරක් එතකොට පොසුවේ තේරුම් ගන්නව කාරණාවක් නැද්ද? අපිට සත්‍යනත් ගනුදෙනුවක් නෙමෙයි බලන්න තිබ්බේ. ගනුදෙනුවක් නෙමෙයි තිබ්බේ. කතාරතයන් වහන්සේ දීලනේ අරය. ඒක නිසා එයාගෙන් කිසි දෙයක් ඉන්නේ නැහැ. ඉන්නේ නැහැ. අර මේකට ආපු ගමන් කන්නයියක දුන්න නේද අර කාලේ. හිමිකමක් තියෙනවා. මේක තමයි ඇත්ත. මේක තමයි ඇත්ත. හිමිකමක් තියෙනවා. මම කියන්නේ බෞද්ධ ටික මට වෙලා තියෙන්නේ. මම සාමාන්‍යයෙන් ගෙදරකට ගිහම මට බුදු මුදේ මිනිස්සු හරකනවා. මම බඩ නෙවෙයි මේ මේ බඩ මේ දරා ගන්න බැරි තරමට කන වෙනස් වෙන මිනිස්සු මට. මම පන්ති කරන ගියාම. කාල දුර වෙනස් තියනවා මේ ඉතින් අරුම්මයි කරේ ඉන්නේ පොඩි පොඩි උන් පන්ති කරන්නේ. ඉතින් මේකනේ කකා පන්ති කරනවා. ඒක අනුගයක් තිබ්බා. ඒ අනුගෙදර ඒ අම්මා මට මාර ආදරේ. මම පන්ති හොයලා දෙනවා. ඕන දෙයක් කරනවා කිව්වොත්. පුදුම ආදරේ. වතුර ටිකක් දෙන්න. ඉල්ලු හැරෙන වතුර ටිකක් දෙනවා කියන්නේ මේකදී. දැන් මම මේ අම්මගේ කිසිම අදම රේණුවක තරහක් වෙනවද කියන්නේ නැහැ. මම දන්නවා දෙයක්. මොකක්ද? කොහොමද කියන්නේ? එහෙනම් හරන් දෙකක් කියන්නේ? හරි. අයන් රෝම්. හරිද? මට හිමිනේ වතුර ටිකක් අතේ ගියද නෙමෙයි මම කියන්නේ. කළු ජාතිර දුක් කියන්නපා. තව කළු විතරක් තියෙනවා. තව කළු විතරක් තියෙනවා. මට කුඩුම ආස්කාර සම්මාන කරන්නේ. ඒකල මම මෙතනක් ගිනත් ගන්නවා. කන්නබරේ මගේ අම්මා වගේ. ඒ කලු ගැහලෙක් කියලා. කන්න මොන දීලා ඒ හැමදේම කරනවා. දීගම කියලා දීලා කන්නාටි කියලා ඒ වලන දී මොනද ඒ ඔක්කොම ළඟින් වෙනස් කියලා. ජාතිය දෙවි මොකද කියන්නේ මේ කිසිම ජාතිය දෙන්නේ ආරම්භක උන්නේ ජාතිය ඔක්කොම එකයි. බුදුදහම තමයි හැමෝටම තියෙන්නේ. හැමෝටම තියෙන බුදුදහම බුදුහාමුදුරුවෝ ඕලන්ටයි කියන්නේ දන්නේ නැත්තා. මේ බුදුහාමුදුරුවෝ කාර්යයයිදී මේ විස්තරය මේ විස්තරය වතන ඇමේබාවාදී ඉඳලා නිල්කල්ප කරනත්වා ඉන්න භෞතික ශරීර දරාගෙන ඉන්න අය අධ්‍යාත්මික කායවල දරාගෙන සියලු දෙනාට මේ දුකමයි නිවන කියන එකයි තවසරි හැමෝම යන්නේ කොතනද නිවනට මේ හැමෝම බලන නිසා නිවන කවුද කවුද අද විස්තර දෘෂ්ටිය ඔබත් මේ නිදලා ඒ වල තමයි ඔයනේ තමයි ඉතින් කොච්චර කාලේ සංසාරේ ඉන්නේ නේද බුදුහාමුදුරෙන් කියන්නේ කිව්වා බුදුහාමුදුරනේ අපි කොච්චර කාලයක් සංසාරේ ඉන්නේ නැද්ද බුදුහාමුදුරෝ මේ කිව්වොත් ඔයා සංසාරේ ආපු ගාවට අවුරුදලින් කියන්නේ ආත්මලින් කියන්නේ නෑ උදාහරණකින් කියන්නේ. ඔබ මනුස්සයෙක් වෙලා දීපු මෞඛිරි ප්‍රමාණය සත්තරා බාගරේ කරනවා වෙඩි. ළමෙක් මෞඛිරි කොච්චර කොයි. වැඩි වුණු දීකර 10ක් කොයිනේ. සම්මෝ ජීවරය දීකර 10ක් දුන්නේ. අර දීකර 10ක් තියෙන්නේ. ඉන්දියාවේ විතරක් කරගෙන දීකර 10 කෑන් ගහලා ඉවර කරන්න පුළුවන්. පුළුවන්. එහෙනම් එච්චර ප්‍රමාණයක් ඉපදිලා තියෙනවා. කොච්චර උපදිනවද කියන්න බෑ. හත්මහා සාගර වගේ ලක්ෂ ගුණයක් තව ඉස්සරහට යන්න පුළුවන්. භාවනා නැතිව ඔය හැම ආත්මෙම ඉපදිලා මොනවද කලේ? මේ භාවනා කරගලි කියන්නේ. නෑ. හොරකල් දන්නා. මිනී නුවා. ඉස්ත්‍රි දෝෂන කළා. පරන්න පරාභුවන් දේවලේ කළා. අර ගෑනුන් මේක ඔය කෙනෙක්. අර මිනිසුත් එක ගියා. බොරු කිව්වා, කේනම් කිව්වා, කවුරුවත් කිව්වා මිනිසුන්ට බින්දරුවා, මිනිස්සු කෙටේවා, මිනිසුන්ට අපරාධ කළා. අම්මලා දහම් කළා වේද කළා. ස්වාමි පුරුෂයා නැති කළා. බිරිඳුලා නැති කළා. බිරිඳුව අම්මලා කන්නේ තරහ කළා ඒක විනාශ කළා ඒ පවුල. ස්වාමි පුරුෂයා අම්මලාගේ තරහ විනාශ කළා. මේ දුන්න හරි වුණියන් කළා. මේ දුන්න නැතරම නැති කළා. බිරිඳුව බින් කළා. ඔය කියන්නේ කොයි? ඔන්න ගාවරෝගේ ඉන්න කාලේ කවුරු විවුණා බිමුව සාන්තු විද්‍යා. ඔන්න තාදී කරන්නේ ජීව ලෝකයේ ඉන්න ආය ආසාය ඉවර කරලා ටික. ඉතින් ඔය ටික කරන කරන කරන කරන එකතු කරගත්ත ටික විනාශය දොස් තියෙනවා. දෙවියන්ටත් දොස් තියෙනවා. මනුස්සයන්ටත් දොස් තියෙනවා. අම්මා තාත්තලාටත් දොස් තියෙනවා. අපේ අම්මලා ඉන්න අපි අද මෙහෙම ඉන්නේ. අපේ අම්මලා සල්ලි දීපල අපි අද මෙහෙම ඉන්නේ. දැන් මිනිස්සු කියන කතාව තමයි මේ බලන්නකෝ. දෙවියෙකුගෙන් අදාගෙන ඉන්න අපිටමනේ මේ හැම දෙයක්ම වෙන්නේ. මම යනවා. මම කියන්නේ. ඉතින් මිසන් එපා. ඉන්නේ නේද? අපිට සම්භාරයක් තිස්සේ කරපු කාලකන්ණි වැඩවලට. ඈ මේ දෙවියෙකුගෙන් අදාගෙන ඉන්න මෙහෙම ඉන්නවා යන්තා. නැත්නම් කොහොම ඉඳීද? අර කරපු කාලකන්ණි වලදී ඔක්කොම පරිසම් වෙන්නේ නැහැ. ඒ මේ ආත්ම කරපු ටික ගැන හිතලා බලන්න මේ හැමෝම තමන් හිත ගන්නවල තමන් කරපු අසාධාරණකම් කියන්නේ ගන්නවද? ඔබක් දන්නවා දෙවියෝ ගන්න. දෙවියන් දෙවියන් කරපුවා යාවක් තියෙනවා. ඔබක් දන්නවා දෙවියෝ ගන්න ඔබ කරපු අසාධාරණකම් ටික. ඊනාල කරපු මිනිස්සු ටික. හ්ම් මෙහෙර විහාර කඩා බිඳලා දාපුවා. මේ මම්මාව ඊනාලදව දාපුවා. මිනිස්සු මේ ගෙවල් කඩලා බිඳලා දාපුවා. ගෙවල් ගිනි දීපුවා මිනිස්සුන්ගේ ගේ දීපුවා. කොච්චර දේවල් කරගෙන මේ අර සාන්ත ධර්ම මෙතන ඉන්නේ. ඔය ටික කන්න වෙනව නේද? ඒක අවබෝධ කරගන්න. මේ ධර්මය අවබෝධ කරගන්න. ඔබට ගලවෙන්න තියෙන එකම ක්‍රමය මේ ධර්ම අවබෝධ. ඒක නිසා ධර්මය වහවහ අවබෝධ කරගන්න. ධර්මය වහවහ අවබෝධ කරගන්න. ඉක්මනට මෙතනින් අයින් වෙනවා. ඒ අයින් වෙනකල් අර මානව හිතේ තියාගන්න නැතුව ධර්මයෙන් වලට ඉඩ දෙන්නේ නැතුව අවබෝධය ජීවිත ගමන යන අවබෝධය ඒ ආදරේ Taman තුළ ඇති වෙනවා. මේක හරියට අවබෝධ කරගත්ත දවසේ. තව මෙනෙහි කරන්න ගන්න වෙලා තියෙන දේවල් තියෙනවා ඒ වෙලා තියෙන දේවල් එක මෙනෙහි කරන්න. දැන් කිසිම කෙනෙක් හිතන්න එපා මේ මටයි කිව්වේ මේ මටයි කිව්වේ මේ මටයි කිව්වේ. ඔබට ඒක හිතෙන්න ඕනේ. ඇයි? ඔබ ඒ වැරදි කරන්නේ. ඔබ වැරදි. දැන් බුදුහාමුදුරුවෝ දැන් මම සංකාලේ ගිහිල්ලා <clears throat> ධර්මයක් කතා කරද්දි මේ අපේ අම්මයි ලොකු අම්මයි පුංචි අම්මයි තුන් දෙනා වෙලා දැන් බණ අහනවා. අන්තිමට මේ මිනිස්සුන්ට වාහනේ වන්නම අපේ ගෙදර කට්ටිය අම්මලා පුංචි අම්මලා කතුන් කට්ටු අරගෙන යන මම බයිසිකල් යනවා ඒ මයිට කොහෙර ගිහින් තව ගායර වැඩක් මොකක් හරි කරලා දුන්න උදව්වක් කරලා පින්සත් කරලා මම හැමෝම ගෙලින්ම ඒ මම තියෙන තැනට එනවා මම බයිසිකලේ ඉතින් මාව අරන් යන්න එනවා මගේ ඇවිල්ලා අර කොල්ලම අරගෙන ඒකව ධර්මෙන් ලැබී වුණා අපේ අම්මලා දිගටම මම මම දේශනා කරන ධර්මය අහනවා අනුකූල නැති වුණා. අන්තිමට අපේ ලොකුම ධර්මයේ ඔක්කොම කතා කරලා මිනිස්සු වැඳලා කියලා ඔක්කොම යනකොට කරන්නේ මේව කරගෙන කියනවා. මේ ධර්මේ නම් ඔක්කොම කිව්වම. පුතේ මං හැදෙනවා. මම පැත්තට කරගෙන ගියා. මුතුම්මන් මෙනේ මම බලන්නේ. මම බලන්නේ මිනිස්සුන් යතෝ යන්නේ. ඒ නිසා දෙගොම්බලේ ඇතිද? බුදුහාමුදුරුවෝ බණ කියනකොට හැමෝටම තේරෙනවලු මේනම් කියන්නේ මට මේනම් කියන්නේ මට මේනම් කියන්නේ මට මේනම් කියන්නේ හරිනේ ඇයි බුදුහාමුදුරුවෝ සත්‍යක දේශනා කරනවා සත්‍යක විකෘති කරගෙන ඉන්නවා තේරෙනවා මොකද මේවා මට කරන්නේ කියන්නේ හරි එහෙම තේරෙනවා කියලා කියන්නේ ධර්මය අවබෝධ වෙනවා හරිද සමහර මේ මේ පුදුම මේ පුදුම මේ දැන් මේ මෙච්චරලා බලහන් කියන්නේ එහෙම පුදුමේසක් ඉන්නවා මෙතනත් අපි සමහර වෙලට බොහොමනක පුදුමේස එහෙම ඉන්නවා පුදුමේ සෝල කරගෙන ඉන්නවා බණ අහලා අහලා අහලා දැන් මේ බුදුව කතා කරලා ඇහුවල කොච්චරද මම ඇහුවද නේ ඈ නේ ඔව් දැන් මම මේ එස්ගහ කරම්බ එස්ගහ අදිය මේ මම මේ එස්ගහ අදිය කොච්චර බනහලද මම කතා ඉන්නේ නැත්නම් ඒක හොඳනේ කොච්චර බනහලද ඇහුවේ දෙනුගනි නේ අවුරුදු වස්තුන් තමයි අනිත් පුදු මේක එහෙම දෙන්න එපා හරිම දෙන්න එපා තවදක් මේ ඒගොල්ලෝ කියන ලොකු ධර්ම දේශනාවක් වෙලා මේ අතන පටන් ගත්තේ මම හතරයි උදේ ඉවරනකොට වෙන රාව ගෙනත් දාන්න ගියා මම සාමාන්‍යකද වැඩ ඒ කාලේ මම මේ ලංකාවට මේ මේ රටට ඇවිල්ලා අවුරුද්දක් මම වැඩ කළා ඒ කාලේ මොකද ලිංගක් නැතුව මම හැරදේවා දැන් රාව ගෙනත් දැස්සන මම වැරදේවා මම හරි ජාත් වෙනවා ඇයි මම ධර්මයෙන් මෙලේ කරමින් හිටියේ ඒ පැය ගන්න කතා කරලා බලන්න දවසට පැය දෙකක් එක දිගට කතා කරලා බලන්න මොකද කොහොම අමාරුවද කියන්නේ කුඹුරක් පිටරනවා අමාරුයි තව කතා කරන්නේ ධර්මයෙන් නිසා බින්දු මාත්‍රයක් අවබෝධ නැමත ඒක අනුමත කියන්නේ ඔබ දිවස්ද හැරෙන්නට වෙන්නේ කියන එක ඔබ හිතන්න. ඔබ දිවස් වුණොත් අද මේ මම ගත කරපු කාලය බොහෝම වටිනවා. ඔබ හැරෙන්නත් වුණොත් මට ඔබ ගැන බොහොම කනගාටුයි. ඒ නිසා මම ඔබට කියන්නේ ඔබ අවබෝධ කරගන්න මේ දා නිතර නිතර මේ ධර්මයේ ශ්‍රවණය කරන්න. අද මම නිවන් අවබෝධයේ කිසි දෙයක් කිව්වේ නැහැ. මට හිතෙනවා නිවන් අවබෝධයේ දෙයක් කියන්නේ ඉතකම මෙතන ඉඳගත් එක මම මට යම් යම් මේවා දැනෙන්න ගන්නවා. ඒ දැනන බල මම ඒ අවස්ථාව මම කියන්නේ. ඒ වෙනදට මම මම සාමාන්‍යයෙන් කවදාකවත් මාතෘකාවක් කරගෙන මම ඉගෙන ගන්නේ නෙමෙයි. මගේ මිනිස්සුන්ට පස්සේ තමයි මල්ලි කොහොමද මල්ලි ඔච්චර මල්ලි කොහොමද මල්ලි ඔච්චර දාන්නේ මම කියන්නේ ඒක මගින් අහන්න එපා ඒක නෙමෙයි වැදගත් වෙන්නේ මොකක්ද වැදගත් ඔබ ධර්මය අවබෝධ කරනවා නැති මම එදා අයියට කිව්වේ මොකක්ද ධර්මය දන්නවා කියන්නේ මෙතුමා මම ගියා කඳුළු වලට වඩා මේ කොහොම ධර්ම දර එක්කද එතන මෙයා කෝ අනේ අපි නම් වෙන්නේ ධර්මය දන්නේ අපි කොහොමද දැන් මෙහෙම මෙහෙම ඒක කිසිම කරන්නේ නැහැ. අපතේ මාරහතන් වහන්සේ. අර කියන්නේ පස්සලනාන්නේ. අරහත්ත්වයට පස්සලන්නේ දීපි. අරහත්ත්වයට පස්සෙත් උන්වහන්සේගේ. ඇවිල්ලා හරුව කවුද? උපදිස්ස කියන පිරිවැසියා. මේ උපවාසයේ ගුරුවරයා මොන වගේ ධර්මයක් දේශනා කරන්නේ කවුද? ඒ ධර්මවල මොකක්ද කියන්නේ? මේ අරහත්ත්වයට පස්සෙත් උත්තරේට නවද ලොක්ක? මම මොන සොච්චේද? අරහත්ත්වයට පස්සෙත් උත්තරේට සමතයා කරන්න මොනවද මාව? එහෙනම් ඔබ මම ධර්මයට ගන්නවා මම ධර්මයේ ගොඩාක් ගන්නවා අස්සදීම අනුකතන් වාන්දේ ධර්මයේ දන්නේ නැහැ පොඩ්ඩක් උනාද රහත්තට පස්සේ නෑ මේ කවුද ජීවිතේ මොන වගේ කද ඊට පස්සේ කියේ මොකක්ද මේ මම ගුරා අනුකතන් මාන වෙච්චි මම දන්නේ ඒක නෑ මට ඔබට කියන්න තරම් මම ධර්මයේ දන්නේ නැහැ රොද්දම කියන්න උන්වහන්සේ මොන වගේ දෙයක් කියන්නේ ඒ ධර්මා හේතු බබුවත් ඒකන් හේතු සකාලට ආ සකාලට යනවා ඒ දේශනා කරන්නේ හේතු බලයෙන් හටගත්තා වූ යම් දෙයක් ඒ ඒ ආකාරයෙන් ධර්මය දිනනවා. කොයිදක එතකොට අකදී මහරහතන් වහන්සේ ධර්මය දැගෙන නමුත් උන්වහන්සේ මහා රහත්නේ ඔක එනම් ධර්මයේ දැන ගැනීමද මාර්ගඵල ලබා ගැනීමද වැදගත්. එහෙනම් ඔබ ධර්මයේ දැනගන්නවා කියන එක තුළ ඉන්නේ සාමාන්‍යයෙන් උදව්ම. මම අවදාගන්නේ. නමුත් මම ධර්මාසලේ ඉඳගත්තට පස්සේ ඔබ ධර්මයට කරු කරන්නේ නැත්නම් මම ධර්මයේ කතා කරන්නේ නැහැ. ඕක හිතලා බලන්න මම මොකක් කියන්නේ ඕක හිතලා බලන්න මෙතනම සිවුරක් ඇඳගෙන කෙනෙක් එන්න පල්පල් කියලා කියවල ඔබ ඔය ඉඳලා ධර්මය ආන්නේ ඔය ඉඳලා ධර්මය දිනේ නේ දිනේ කියලා චතුරාර්ය සත්‍ය දේශනා කරද්දී උඹේ ඉඳගෙන තාවත ඒක මොකද දිනේ බෑ ඌට හිත හවුද කොල්ලා ඔතන ඔය මානසික මට්ටමේ ඉන්නවම ඔබල කියන්නේ දිනේ ඉඳලා ඒක ඔබ දුරකින් සත්‍යය ඕක හරියට නව දවසක් පටිච්චසමුප්පාද ධර්ම දේශනා කරගෙන ඉන්නේ පටිච්චසමුප්පාද ධර්ම දේශනා කරනවා. මේ දේශනා කරන පටන් ගන්න ඉතල මේ හොකල් නැගින්න කියන ඉලක්ක තියෙනවා. අර වෙන මොකද මේ පටිච්චසමුප්පාදයේ දේශනා කරන්නේ. එතකොට ඉතල නෑ නෑ නෑ මේ වගේ උතුම් ධර්ම කාරණේ දේශනා කරනවා මම පුතෝ කියන එක ඉන්නවනම් ඒක මහා අපරාධයක්. ළමෙක් මොලෙන් යාලා කරන්නේ. මම කරන්න බැරි නෑ. ඒ වෙලාවේ මම කියන පුතේ මම වෙන වෙනස් කියලා. නමුත් කවුරු හරි ධර්ම කාරණාවක් ඇහුවොත් මම කවදාවත් කියන්නේ පොඩ්ඩක් ඉන්නවා පස්සේ කියන්න කියලා. කොහොම හරි මම ඒ කාරණා විශ්ලේෂණය වෙලා මොකද හේතුව? ඒ තප්පරයක මලොත් එහෙම හොරින් සමානව ධර්ම කාරණා වල අවබෝධ කරගත්තා නම් වරහතරපත් නන්නරෙන්නේ. මම රෝවාර වෙලා නැහැ මේ සම දියුණු වෙලා තියෙනවා. ඉතින් ඒක කරන්නේ කොහොම හරි කියලා. ඒ තථාගතයන් වහන්සේලාට මේ කාරණාය විදිහට බලපෑම. උත්තමත්වයටපත් වෙච්ච මේ මහා මොග්ගල්ලාන වහන්සේ ඒ විදිහට ඒක බලපෑනවා. අපි ඔබ වගේ පොච්ච මිනිස්සු දෝ කොහොම වගේසම් දෙයිද? ඒ නිසා සබා සහ මේ වදකේ හඳුන්වන්න. කමා කරන්න. පිටින් කමා කරන්න. අද මම සම්පියක් කරලා සතුටින් ඒ මිනිස්සුත් එක්ක ඉඳලා ළමයිත් එක්ක ඉඳලා පැය දෙකක් වැඩ කරනවා අමාලට පවුම් 60ක් අතට අරගෙන විඳ බයිනවා එළියට බහැපුවම මම මොකක්ද දන්නවද කරන්නේ මාව මේ ලෝකෙට දාතක කරපුවා ඒ මාපිය දෙන්න මාව මේ දක්වා මෙතනට එන්න වචනෙන් වචන උගන්වපු ඒ ගුරුවරුන්ටයි මාව ළඟ ඉඳගෙන දරුවෙක් අපි ආරක්ෂා කරන කෙනෙක් ඉන්නවා අන්න ඒ උත්සවයි තමයි තින්දේ ඔබලා ඒ කාන්තෙන්ම නිවන් අවබෝධ කරගනිත්වා. ඔබ නිසායි අද මම කියන්නේ. I really appreciate you. මම බස් එකෙන් මයිලකට හිටින් අර බස් ඩ්‍රයිවර්ට හිටින් නිවන් ප්‍රාර්ථනා කරලා බයින් කවදාරි දවසේ උඹට නිවන් අවබෝධ වෙනවා. මට මේ කරපු උදව්. ඒ සවුන්ඩ් එකකින් මට බස් එකකුත් අරගෙන ඩ්‍රයිවිං ලයිසන්ස් එකකුත් අරගෙන ඔය කරගන්න පුළුවන්. කොහොමද? ඔය ටික හිතන්නේ බස් එක පරක් වුණා උන්ට මැටි. මේ බල්ලෝ පරක් වෙනවා නේද කියන්නේ. එන්න මේ බලන්න. කොමලාවට ඉන්න කවුන්ට් එකේ යනවා. ප්‍රොෆෙසර් බලන්න බස්සෙන් යනවා. ප්‍රොෆෙසර් ගාවිලා ඉන්නේ නැහැ. බෑනේ. එහෙනම් ඒ මිනිස්සයා නැත්තම් ඔබට වෙලදී ඔබ හිතන බලන්න ඔක්කොම ඉස්සර. මෙතන ඉඳලා වෙලදී හැදියට පයින් යන්න ගියාම කොච්චර අමාරුවක්ද? ඒ දුකෙන් තමයි මේ මිනිස්සයා බොරි දාන්නේ. එහෙනම් ඔබ මේ මිනිස්සර කොච්චර දැනුවත් මදියෙන්නේ නැද්ද? එහෙනම් ඔබ මිනිස්සයා මේ මිනිස්සර මේ මිනිස්සයා ඇප්ලිකේට් කරන්න ඕනේ නැද්ද? මුනුවරදින මිනිහව ඇප්ලිකේට් කරන්න ඕනේ නැද්ද? නැත්තම් මොකද වෙන්නේ? වෙන හැදලා මරන වෙන වෙන කුරුකුරෝගෙන ගියද? අපි කිත් කරන්න ඕනේ නැහැ. මොළේ මෙතේ කෙරි පොව්. ඒක නෑ. ඔබ රටාල දෙන්න ගාවම තමයි. උතන පාරක්. ඒක නිසා ඔබ අද ඔබට ආදරෙන් ආදරෙන් කන්න බොන්න ආරම්භද? තමන්ගේ ස්වාමි පුරුෂයා කොච්චර ආදරේ කරනවද? ඒ වගේම තමන් ළඟ දැවටි දැවටි තමන්ට ආදරය කරන තමන්ගේ බිරිඳට කොච්චර ආදරය කරනවද? ඒක මිස්සලා නෑ. අපි බින්දු මාත්‍රේ කමකට කරනවා. අතීතයක් වුණා නම් අනාගතේ වෙන්න තියෙනවා නම් ඒව නොවෙන්න මොකද අද බලන්න මේක එතකොට විනුවාවේ නැත්තම් ඔබ ඒ කාන්තම පරිදිලා මා මේ බිඳුවට කතා කරනකොට තේරෙනවා නම් බ්‍රහ්ම දෙක කියලා ඒක කතා කරන අනිත් එක නේද දරියා මේක කතා කරන්නේ කතා කරන්න පුළුවන් මොහොමද ඒ මට ඔයත් දෙන්න දෙයක් නෑ මම කොහොමද දින ප්‍රේක්ෂකයෙක් කලකිනා ඉන්නවා මං තරන්නාවේ ඉන්න නෑ මම මම දෙන්නේ මම කටු ඔක්කොම අකුණේ ගෙනින්නේ කටු අකුණේ ගෙනින්නේ කියන්නේ කටු නෑ නෙමෙයි කටු තියෙනවා ඔය ඔක්කොම වලනකොට කටු තියෙනවා අකුණේ ගෙනින්නේ විඥාන පෙන්වලට නැති නිසා මම දෙන්නේ ඒ I am wrong I'm so නරම අවබෝධයක් එක්ක ඔතන ටික ටික එනවා එතකොට හරිය ලස්සන මිනිස් නියලුත් හරිය ලස්සන ඔතනට එන්නේ ටික ටික එන්නේ ඒක පාට වැඩි වෙයි හිතන්න අර රිලා ගන්න යනකොට හිතන්න මේ ගැන හිතන්න පුළුවන් තරම් ධර්මයෙන් නඹුරු කරන්න ප්‍රාණ පුරුෂයා පුළුවන් තරම් ධර්මයෙන් නඹුරු කරන්න ධාර්මයාව පුළුවන් තරම් ධර්මයෙන් නඹුරු කරන්න ඒක තමයි එකම විදිහක බාහිරව රැඳගන්න පුළුවන් ප්‍රාණ පුරුෂයා රැඳගන්න පුළුවන් ඔබට කොහොමද රැඳෙන්නේ පුරුෂයා ඔබ කොහොමද කියන්නේ එළියට ගන්න කිය ප්‍රාණ පුරුෂයා කාන්තාවකකින් ඉන්නකොට ගෙදර ආවා කියලා ඒ අනුමත කෙස්තරනේ තියෙන්නද ඔබට තියෙන එකම කැටේ මොකක්ද හරියනේ මගේ ස්වාමීන් වහන්සේ නරලේ පොඩි මම දන්නවා සීනියෝ කොච්චර වැඩි දෙන සතුටු කරන්නේ අන්න ඒක ඒ හැරෙන්න වෙන මොනවද තියෙන්නේ තියෙනවා කැට දෙන්න බලන්න නැතිවද ඔබට තියෙනවද ඔබට තියෙනවද තමන්ගේ බිරින්දා හෝ ස්වාමි පුරුෂයා ගෙදරින් ඉඳලා දාන ගියා දරුවා සමානවද ඒ දරුවා ගෙදරේ ලොකු වරදක් නොකර කියලා ඔබට කැට දෙන්න පුළුවන් විදියක් තියෙනවා එහෙනම් අර අර මේ ටෙස්ට් බෙල්ට් එකනේ කිව්වේ අන්න ඒක අයින් කරලා යන්න මෙන්න ධර්මයට ගන්න. ධර්මයට ගන්න. එතකොට හරි යථාර්ථය ඉහළ වෙනවා. දැන් දන්නවා හරි. මගේ ස්වාමී පුරුෂයා සිංහෙක් කියලා ඉන්නේ. ඉන්දියාව පුරුෂි ගන්නවා. ඌරෝය පුරුෂි ගන්නවා. මම ඔබ වෙනුවෙන් ඉන්නවා. හැබැයි මට දැනෙන්නේ ඔබ හැල්ල නොවේ කියලා. දිවක් කියලා. දිවක කියන්නේ විතරයි යන්නේ. යන්න ඕන. ආ දැනෙනවා. ඒක අවබෝධ කරගන්න. කල්පනා කරගන්න. හිතන්න. ඒ හිතන විතර. Taman අසාධාරණයට පත් කළා නම් යම් කිසි දුකක්. දැනුවත් මේ වෙනකොට ඒ අයට මෙත් වඩා මම හැම පිටෙම පිටරදී තමයි මම විසින් මේ අතීත සංසාරේ ඉඳලා අසාධාරණයට පත් කළා වූ සියලුම දෙනා මේකින් ලබා දුරු මොනිවෙන් සැනසීමක් හැම පිටෙම මම හිතනවා මම දන්නවා මම අසාධාරණ ලක්ෂණ ඇති ඕන තරම්නේ අනේ ඉන්න බලෙන් පරිගන්න බාහිරට ඇති ඉතින් හම්බේ අතීතේට හම්බෙන්නේ නැති ඒ අය උතුම් වූ නිවනින් සැනසීමක් ඒ අසාධාරණය කරපු මට සමාව දීලා මේ සින් අනුමෝදන් වෙනවා. උතුම් වූ නිවනින් සැනසීම. ආයි තම කවදාකවත් දෙවියන් වහන්සේ ඔන්නයි මතේ තියෙන්නේ. මොනම දෙයක් ප්‍රප්තරන් දෙනවා නේද? මම කිසිම දුලක ආදාරණය කරන්නේ. අන්නේ කෙනෙක් අසාධාරණ කරන ළමන් කරන වස්තුවේ නෙමෙයි. ඒ ඉතින් අසාධාරණයක් කරන මිනිසුන්ගේ පවුලක් නැති මංගස්ථාන කරන පවුලක් විනාශ කරනවා ලබා ගන්න දෙයක් තියෙනවද? දකින්නද ඒ තරම්? ගන්න කියන විදිහට යන්න බෑ මෙතන. සියලු ධර්ම කාරණා මනසේ තියාගන්න. මෙනෙහි කරන්න. ඒ මෙනෙහි කරනකොට පුදුමාකාර ආදරයක් සිත්තුල ජනිත වෙයි. පුදුමාකාර ආදරයක් සිත්තුල ඇති වෙයි. එදාට ඔබගේ පෞල් ජීවිත බොහෝම ලස්සනයි. ඔබලගේ පෞල් ජීවිත බොහෝම ලස්සනයි ඉදිරියේ. ඔබ ධර්ම අවබෝධය ලැබෙන නිසා. ඒ බඳින් යන අයවත් මොනද? මම දන්නේ යනවා නම් ඔහේ කෙනෙක් මං අනිවාර්යෙන්ම වඳින්නේ සේව ධර්මයේ දීපෝන. නැත්තම් එලාරකයි නියරකයි වලින් ගමනක් යන්නේ. මා පාප කර්ම ගොඩක් කරගෙන ඒක යන කෙනා අපාගතයි. හොඳද? ඒ. මොනවා කියනවා? මම හදන්න තියෙනවා. නේද? මම අදලක කියන්නේ නැහැ. මම දන්නවා මෙයා මෙච්චර ධම්මනාදී මම කරු පාප කරන මට කරන් දෙන්නේ බොහොම මම හරි අපන්නේ දැන් ඉතින් කරන් දෙන්නේ දැන් බොහොම ගන්න ගන්න ඌ මම කන්න දෙන්න නැත්නම් ගන්න දෙන්න ඒකට යන්නේ හැමදේම කරලා තන ගන්නවා ආවක දරුවෙකුට. තමයි මෛත්‍රී ලාගට විහරණය කරන කෙනෙකුට. නිවාදක පුද්ගලයෙකුට. අය දරගෙන පහර දෙනවා. පහර දෙන්නේ. එතන මොකද වෙන්නේ? එයා කරන්නේ. ඒ වගේම එයා හරියට සත්කාර සම්මාන කළොත්. එයා ඒ කාන්දෙම දිවෙලෝ කියනවා. අර හොම දිරින්දක් කියනනේ. නේද? මොනවද? අපි යාළුවෝ වගේ. මාතු අම්මා වගේ. ඊළඟට බරි යාළුවෙක් වගේ. සරි සහෝදරයෙක් වගේ. ඊළඟට නාති 16ක් වගේ සේවය කරනවා තමන්ගේ සමතුලිතව. ඔය හතර දෙනා අනිවාර්ය මරණයට පස්සේ දීවලෝක යනවා. ඒ වගේම අනන්තේ සංකරණ පරිසමාරයවයි කට්ටි ඒකාන්තයි අපාගත. එතන තේන්නේ මරණය අවබෝධ කරගන්න එතන තේන්නේ නැහැ. ස්වාමිපුරුෂයාත් ඔච්චර තමයි. මායාවෙන් විතරයි කියලා තියෙන උන්වහන්සේ ගැන හිතාගන්නේ. ස්වාමිපුරුෂයා කියන්නේ ආ අපි නම් කොට කියන්නේ බුදුන් වහන්සේ කියන්නේ නෑ. මේ එහෙම එකක් නෑ. ඔබ කරන්න පුළුවන් උත්තරීමෙන් තමන්ගේ භාර්යාව සමකලකරන. ඔබ කරන්න පුළුවන් උත්තරීමෙන් තමන්ගේ ගාන පුරුෂයව කරන. ඔබ ඔබට කරන්න පුළුවන් උත්තරීමෙන් අම්මට ප්‍රාර්ථනා කරන්න. මම අද මගේ අම්මා තාත්තා මේ කරේ මේ කරේ ඉන්නේ නරනකම කියන්නේ සුබන. කරවුට මේ පහරන්න. කරවුටම හසුනන. මෙහෙම කරන්න ඕනේ. මම කවදාරි බඳින වෙනාගේ අම්මගේ තාත්තා මම එතන තියාගන්න. ධර්ම රහුවෙන් දෙන්න. එතන කොච්චර පින්වත් කෙනෙක් වෙන්න ඕනද එතනට කියන්නේ. එහෙම එකද වෙන්නේ ඒක දුන්නේ කියන කොච්චර පිනක් තියෙනවද මගේ අම්මයි තාත්තගේ මම බඳින කරාගේ අම්මගේ තාත්තා අතර වෙනසක් මට දකින්න බෑ එයාට දකින්න හොඳ නෑ කියන්නේ දෙන්න දෙගොල්ලෝ සලකන ආදරේ කමංගේ අම්මට තාත්තට මාතා පිතුන්නම් අදිවචන අම්මා තාත්තා කියන දෙන්න ගැන වචන ප්‍රකාශ කරන්න පුළුවන් තථාගතයන් වහන්සේට විතරයි ඒ තරම් ශ්‍රේෂ්ඨ වෙච්ච උත්තරයෝද තුන්යක් කරලා ඉන්නකම් වතුර ගන්නවා වතුර ගන්න තේ කලකන්න අම්මට අම්මා තාත්තට අපාලේ මැරිච්ච දෙන්නේ මහා අවාසනාවන්ත ඒකාසකේ. නේද? මාර වාසනාවන්තේ අම්මයි තාත්තයි මුලින් ගන්න නැත්නම් එළියෙන් නේද කරන්නේ කියලා අපි කොච්චර දුක් විඳිනවා. ඒක නෙමෙයි. අම්මා තාත්තට පොර කලබල සාන්තක නැතුව යන්නේ රටේ ඉන්නු හිතන්නේ අපි හරි උදර අපි මහා ලොක්කෝ කියලා. අද උදේ මෙතුමා මට කතා කරද්දි මට කිව්වා මම මොකද? මේ රටේ ඉන්නවුන් ගැන මට කතා කරන්න එපා අම්මට තාත්තටව සල්ක ගන්න බැරි හැත්තම් මේ රටේ ඉන්නේ. හවුද නැද්ද? ඔගේ පාපයක් කරන්නේ උන්ද? තමන්ට පින්ගන්න තියෙන එක රහතන් වහන්සේට දන් දෙන්න ඕන එක බුදුහාමුදුරන්ට දන් දෙන්න ඕන නැත්නම් සංඝයා වහන්සේට දන් නැත්නම් අම්මට ප්‍රාර්ථනා අම්මට ප්‍රාර්ථනා හවලලන්න පුළුවන් වුණේ මේක ඉන්නේ අම්මා තාත්තේ කොච්චර ඇතද අර ගෙදර ඉන්න එක දුක් විඳින හරි අම්මට තාත්තට හලකන උ පොඩි සිනහත් කරගන්න කකාල දැන් වහන්සේ දේවකට බුදු අයින් අම්මට අම්මයි ඔබට අම්මටයි තාත්තට හලකගන්න බැරි වෙනවා කියලා කියන්නේ ඔබ මහා අවසානවන්තේ ඔබ මහා කාලකන්ණි කරුවේ ඔබ වෙනද හිතාගන්න බෑ වචනයක් කියන්නේ මම මට සාසන අම්මා තාත්තගෙන මහා භාරක දෙන්නේ ඇයි පංචානන්තරේ පාප කර්ම වල මූලික වෙන කට්ටිය ඔය බුදුහාමුදුරුවෝ රාතන් වහන්සේ සංඝයා වහන්සේ අම්මා තාත්තා බැරි වෙලා හරි මරුවොත් මොකද වෙන්නේ ආයි ගොඩේමක් නේ නැවුව ගොඩේමක් නැත්නම් අලුව පිටර හැටුණා ඒකද කියන්නේ නොකලගා හැරිනොත් අතහැරලා දැම්මොත් අපි හිතමු එක භාර්යාවකට ස්වාමි පුරුෂයෙක් කියනවා තෝ අම්මා බලන්න මරවතෝ කියොත් එනවා මම බලන්නේ මේ පොඩි පාප කර්ම නැතුව කරගන්නේ. ඒ කරගන්න පාප කර්මෙට ආත්ම දානක් තිස්සේ අර දරුවා ඒ කියන මිනිහට අම්මා තාත්තා යහදරේ ලැබෙන්නේ බල්ල බලන්න වගේ ඉපදිලා බල්ල බලන්න වගේ මැරෙන යනවා. අද ඔකට කොච්චර ආදරේ දන්නේ මට කොච්චර ආදරේ. තාම මට අපේ අම්මලා තාත්තා නම කියනවා ඉන්නවා. අපේ ගෙදර තුන් දෙනාට. අද අම්මයි තාත්තයි කරමුට අපි ගිහිල්ලා කතා කරලා යනවා. අය කවුරුත් 30 එකක් දුරක් වෙනවා දැන්. අපි තාම හදාගන්න ඕනේ. මට අවුරුදු 60ක් වෙනකොට අපේ අම්මන අවුරුදු 90 විතර වෙලා තියෙන්නේ. එහෙනම් අම්මනේ කොහොම දරුවනේ. ඒක මට පුළුවන්කම තියෙනවා. මම ගෙදරින් එන ගමන් අනිත් බාරේ අම්මට අතර වෙන්නේ තිබුණේ. අම්මයි තාත්තයි. කොරුත් කරලා ඒක තියෙන්නේ නෑ. ඒක නැති කරගන්න එපා. ඒක නැති කරන්නත් එපා. මම අද අම්මගේ තාත්තගේ ගුණ කියලා මේ අම්මයි තාත්තලා සැලකන්න මේ දත්තන ඔයගොල්ලෝ යොමු කරනකොට කොච්චර පිනම් මම කරගන්නවා. ඒ වගේම තමයි ඔබ කවදාද උත්සාහ කළාද? කරනවා නම් ඉදිරියට කරන්න හිතාගෙන ඉන්නවා. තව කෙනෙක්ගේ අම්මගේ තාත්තගෙන දරුවෙක් වෙන් කරන්න ඔබ කරගන්නේ මහා පාප කරන්නේ ඒ කාන්තේම මකාගත වෙනවා. ඒක කරන්න එපා කවදා. අම්මා තාත්තා කියලා කියන්නේ මහා පුදුම දෙයක්. මේ ලෝකෙ වැඩිපුරම ඔබට ආදරේ කවුද? මිනිහා. ගුරු කතා. මිනිහා ආදරේ නැහැ ඔබ අම්මා තාත්තා කරා. ගෑණි ආදරේ නැහැ ඔබ අම්මා තාත්තා කරා. නැරිලා ගියත් ළඟට එන්නේ කවුද? අම්මා තාත්තා. බන්දලා ඔබ කත්තදි ගෙනල්ලා බන්දලේට දාන්නේ අම්මා ඔය තාත්තා වලට. මා පාපිතුම් නම් අදිවචන අම්මා තාත්තා කියන්නේ මේ ලෝකෙ ශ්‍රේෂ්ඨම දේ ඒක නිසා පින් වපුරන්න අම්මා තාත්තලා සලකන්න පුළුවන් තරම් පුළුවන් තරම් සලකන්න අද මම හම්බ කරන මුළු ධනේ නම් මම යවන්න මට මදි ඒ මිනිස්සු වත්තරන් යහලා වල හත වෙනවා නම් මං කියන්නේ ඒ මං හින්දා මේක විමත් දාගන්නේ මට මාව මේ දක්වා ලොකු කරන්නේ සුදු මාන්දියට නෙමෙයි ඇත්තේ ඔබ හිතලා බලන්න ඔබ අම්මට තාත්තට ද්‍රෝහි වෙන වෙලාවේ ඔබ හිතලා බැලුවද ද්‍රෝහි වුණා නේද හිතලා බලුවද? අනේ මගේ අම්මයි තාත්තයි මම ඉපදිච්ච දවස් ඉඳලා මාව මේ දක්වා පෝෂණය කරන්නේ. මගේ තාත්තා කොච්චර දුක් විඳින්නද? කොච්චර ධාර්ය වගුරන්නද? කොච්චර මහන්සි වෙන්නද? මගේ අම්මා මාව බඩේ එන්නගෙන කොච්චර දුකක් විඳින්නද? මාව එළියට දාන්න. එළියට දාන්නේ නැහැ කොච්චර දුක් විඳින්නද? එහෙම කරලා ඉන්න මාව බඩේ කවදාකවත් මාව බඩගින්න දෙන්නේ නැහැ. දරුවා අඬනකොට අම්මා බත් කරනවද? නෑ. දරුවාට කන්න දෙන්නේ අම්මා බඩගින්න ඉන්නවා. අමාර්ථ රූපය කියන්නේ ඒකද? තීත්‍ර රූපය කියන්නේ ඒකද? ඥානේ පරිගෙන ඉන්න විද්‍යා ගන්න ඕන කරනවා. කරනවා. තෝරේ ඔය නම් මම කරනවා. නමුත් ඔබ බලගෙන ඉන්නදී අම්ම කවදාවත් කරනවද? ඔබ ලොකු ප්‍රශ්නයක කවිතාවේ ඉන්නදී අම්මට කරන්න පුළුවන්ද? අපරිණිත සෙනෙහසක් තියෙනවා. ඒ මාතෘත්වයේ සෙනෙහස තියෙන ඔබ මාතෘත්වයට පත්වෙච්ච දවස. ඒක දැනෙන්නේ. මම ඒකයි කියන්නේ. හැම වෙලේම එක්කෙනෙක් එනකොට තමයි ඒක දැනෙන්න පටන් ගන්නේ. එතකොට ඔබ කල්ගියා වැඩි වෙන්න පුළුවන්. අධ්‍යාත්ම ලක්ෂණ වෙච්ච දේ වෙන්න පුළුවන්. දැන් ධර්මය තුලින් එතනට එන්න. අද මම පීත්‍රෝත්තර එන්නේ නැතුව මම පීත්‍රෝත්තර ගැන අවබෝධයි මාත්‍රෝත්තර එන්නකෝ මාත්‍රෝත්තර ගැන අවබෝධයි. ඒ ධර්මය තුලින් ඔබත් එතනට එන්න. අතපහළ වුණා නම් අද පටන් අද රෑම පටන් ගන්න. අම්මට තාත්තට මෛත්‍රී කරන්න පටන් ගන්න. අනේ අම්මේ තාත්තේ මගේ අතින් මොනවා හරි වරදක් සිද්ධ වුණා නම් මට කෝටි වාරයක් සමා වෙන්න. සිය සිය සිය කිය මෛත්‍රී කරන්න පටන් ගන්න. ඒක නිරණ හිතම කතා කරන්න අම්මට තාත්තට ඔබ කතා කරන්නේ නැත්නම් මම මේ කියන ඔබට නෙමෙයි දියුණු දෙනවා. ඒක මේවා ආගෙන ඉන්නවනේ කට්ටිය. ඔබ නමකට ඕක හතුරුවක් වෙන්න පුළුවන් මම දන්නේ. ඔබ ස්වාමී පුරුෂයන් කිසිම දවසක තමන්ගේ භාර්යාවගෙන් අම්මව තාත්තව වෙන් කරන්න එපා. අද මම කවදාද කතාවද ගඳගන්න මම කියන්නේ ඔබගේ අම්මයි තාත්තයි එක මම ප්‍රශ්නයක් ඇති කරගත්තොත් කවදාකවත් මගේ පැත්ත ගන්න එපා. ඔයා ගන්න ඕනේ කාගේ පැත්තද? අම්මගේ තාත්තගේ පැත්ත. මොකද ඔයාට මරුවාගේ කෝටි ගණක් හොයාගන්න පුළුවන්. නමුත් අම්මා තාත්තා වල කවදාකවත් හොයන්න බෑ දෙන්නයි මේ ලෝකේ නේද නැතුනම වාද නෑම තමයි. ඒ දෙන්න නැතුනම වාද නෑම තමයි ආයෙ දෙන්නේ කොහෙන්ද බෑ මේ ලෝකේ. කවදාකවත් බිරිඳ ස්වාමි පුරුෂයාගේ අම්මා තාත්තා වෙන් ගන්න මේ තමයි තියෙන ප්‍රශ්න මේ. ඒකද නේද? තමයි තියෙන ප්‍රශ්න. ඒක කරන්නේ එක මහා පාපයක්. ඔහොත් කළොත් ඔබ අනිවාර්යෙන් අපාගත වෙනවා. ඔබට එහෙම දෙයක් වුණාද? ඔබ වහාම කමල් කරන්නේ. කතා කරලා ඉක්මන ඉක්මන තමන්ගේ සාර්ථක උදව් යොමු කරවන්න අනේ අම්මට කන්න දෙන්න අම්මට පොන්න දෙන්න අම්මට සලකන්න අම්මට මේව කරන්න අරම කරන්න අරම කරන්න ඒව කරවන්න ඔකට ලොකු පිනක් අයි කියන එක යන්දන් අර කරපු ටික මකා ගන්න ඔබගේ අම්මා තාත්තා ජීවිතේ අතර ඉන්නවනම් බොහොම වාසනාවක් කලකන්න පින් ගන්න දෙන ලොකුම ක්‍රමයක් අපේ ආච්චියම අපේ කරලා නවත්තන මම අම්මට කිව්වා ආච්චියම අපේ දෙනවත්තන් දියලා දැන් ඒක මම ඇවිල්ලා නැහැ මොකද මට ඕනුන අපේ අම්මට පින්නවන්ද අම්මෝ හත්යම ඕනුන අපේ නෝ ඒ අතනින් ඉන්නේ අතනින් නවත්ත ගන්න එකේ නා වම් ඉන්න ආත්‍යමේ ඉන්න මම මාසයකට ඔය සතියකට මම ගේනවා 10000 මෙහාමත කෑම දින ළමව අම්මට දෙනවා මම එක එක බිස්කට් එකක් ආත්‍යමල දීලා අම්මට කියනවා ඔයාගේ අම්මා වැඩි පින් කියන්නේ ඔයා මම මගේ ආත්‍යම්මා මේ ඔයාගේ අම්මා බලපන්න පුළුවන් තරම් කරගන්න. කැමැති කැමැති කැම කැමැති කැමැති වෙලාවට යට ගන්න. දීර්ති හරියලා දෙන්න යාළුව නාවන්න කවන්න බෝඩ හැම දෙයක්ම කරා. ඉගෙන ගන්න. මට උදේ මේ ආශ්‍රමවල ගන්නේ. මට උදේ මොකක්ද? අපේ අම්මට තින් කරා. මම කරුණා නම් මේක නිකන් මේ විදිහට කරු දෙනවා විතරයි නේ. මම දුන්නා ආච්චි අම්මා කියන කෙනාට මම දුන්නා. අම්මා දෙන්නේ කාට? එයාගේ අම්මට. එයාගේ අම්මට. ඒක පොඩි කෙනෙක් කියලා. ඔබ රහතන් වහන්සේට දුන්න දානෙට විතරයි දෙවියන් වෙන්නේ. ඒ නිසා මාතෘත්වය පීතෘත්වය අගය කරන්න. ගරු කරන්න, වන්දනා කරන්න. එහෙමනම් ඔබ ගොඩක් ඒවා ධර්මයේ ශ්‍රවණය කළා. ඒ වගේම ඔබ මේ ස්ථානයේ වඩින්න කියලා දෙවිවරුන් ආරාධනා කළා. එහෙමනම් මේ දෙවිවරුන් මේ ස්ථාන වලට වෙදලා මේ ධර්මයේ ශ්‍රවණය කළා. බොහෝ සතුටට පත් වෙලා ඉන්න වෙලාවේ ඕනෙම වෙනකින් මේ දෙවිවරුන් අනුමෝදන් වෙන්න පුළුවන්. අනුමෝදන් වෙලා සතුට පිට ඇති කරගන්න පුළුවන් ඒ සතුට පිට ඇති කරගෙන ඔබ ආශිර්වාද කරන්න පුළුවන් ඒ නිසා අපි මේ ධර්ම ශ්‍රවණයෙන් ලබාගත්තා වූ සියලුම කුසල සම්පාර ධර්මයන් අපව සාධනයක් ආරක්ෂා කරන්නා වූ මේ යුරෝපීය ජනසේවන ප්‍රජාපති ආදී සාධනමාව දීවරාජෝත්තමයන් වහන්සේලා පස්තිනිමණන් වහන්සේ ප්‍රමුඛ දැටි ඒ තීරණ දීවරාජෝත්තමයන් වහන්සේලා මේ පින් අනුමෝදන් වේවා මේ පින් අනුමෝදන් හතුරවන්නා වූ මහසේලා ප්‍රාර්ථනා කරන්නා වූ උතුම් නිවන් සාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා සිරුරට පිළිෙන්නේ. ආකාශත්ථාච බුම්මත්ථා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා සිරන්වක්ඛන්තු ලෝක සාසනං ආකාශත්ථාච බුම්මත්ථා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා සිරන්වක්ඛන්තු දේශනං ආකාශත්ථාච බුම්මත්ථා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා සිරන්වක්ඛන්තු මම් පරන්ති ඒ වගේම තම තමන් නම් ගම්මා කරගතන තිබුණා වූ සියලුම ඥාති මිත්‍රාදී තමන්ගේ අම්මා තාත්තා වෙන්න පුළුවන්. ඒ දීරුම ඥාතිත මිත්‍රාදීන්ද මේ පින් අනුමෝදන් කරන්නේ මේ පින් අනුමෝදලා සතුරුවන්නා වූ දීරුම ඥාතියෝ යම් කිසි අභව්‍ය ස්ථානයක ඉන්නවනම් මේ පින් අනුමෝදන් වෙලා ඒන් අසමිදිලා සුගතිගාමී වෙලා ඕන් ප්‍රාර්ථනා කරන්නා වූ උතුම් වූ නිවනේ සැනසෙන්නට මේ පින් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නේ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඒ වගේම තම තමන් විසින් මේ කරගත් ආ වූ සීලම් කුසල ධර්මවල ධර්මයන්ගේ වල මොහින්නේ තමන් ප්‍රාර්ථනා කරනා වූ අමෘතමහා නිර්වාණ සාන්තිය සාක්ෂාත් වේවා කියලා සාදු කියනවා